ආයුබෝවන් අද අපි කතා කරන්න යන්නේ බෞද්ධ ඉගැන්වීම් වල හරිම වැදගත් සූත්‍රයක් ගැන. ඒ තමයි ඒසුකාරී සූත්‍රය. ඔව් මේක මජ්ක්‍ධිම නිකායේන සූත්‍රයක්. භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලයක සිද්ධ වුණු දෙයක් නෙමේක කියවෙන්නේ. ඒසුකාරී කියන බ්‍රාහ්මණයා එනව නේද බුදුහාමුදුරුව හම්බ වෙන්න. ඔව් ඒසුකාරී බ්‍රාහ්මණයා ඇවිල්ලා එකල තිබුණු බ්‍රාහ්මණ මතවාදයක් ගැන තමයි මූලිකවම කතාබහ ඇති වෙන්නේ. විශේෂයෙන්ම කුලය පදනම් කරගත්තු දේවල් ගැන. හ්ම්. ඒ කියන්නේ කුලය අනුව මිනිසුන්ට පැවරිලා තියෙන සේවාවන්, ඒ වගේම ධනෙ උපයන ක්‍රම වගේ දේවල් ගැන වෙන්නේ නැති. හරියටම හරි. බ්‍රාහ්මණ මතය අනුව තිබුණු අර සමාජ ස්තරීකරණය, ඒ කියන්නේ කුල ක්‍රමය සහ ඒකට ආදාළව තිබුණු නීති රීති වගේ දේවල් ගැන ඒසුකාරී ප්‍රශ්න කරනවා. ඉතින් අද අපි ගැඹුරින් බලමු. ඒ බ්‍රාහ්මණ මතය මොකක්ද? බුදුරජාණන් වහන්සේ ඒකට කොහොමද ප්‍රතිචාර දැක්ුවේ? උන්වහන්සේගේ විග්‍රහය මොකක්ද කියන එක ගැන අර උපතින් නෙවෙයි ක්‍රියාවෙන් තමල් කෙනෙක් කුතුම් වෙන්නේ කියන අදහසනේ ඉස්මතු වෙන්නේ. ඔව්. මුලින්ම ඒසුකාරී බ්‍රාහමණය අහන්නේ අර සේවාව එහෙම නැත්නම් උපස්ථානය ගැන එයා විස්තර කරනවා බ්‍රාහමණයන් විසින් පනවපු විදිහට කුල හතරක් තියෙනවා කියලා. ආ අර බ්‍රාහ්මණ ක්ෂත්‍රිය වෛශ්‍ය ශුද්‍ර කියන හතර නේද? ඒක තමයි. ඉතින් මේ කුල හතරේ අය එකිනෙකාට සේවය කරන්න ඕනේ විදිහක් ගැන එයාලට මතයක් තිබුණා. ඒ කොහමද ඒක? ඒක හැකියට බ්‍රාහමණයෙකුට අනිත් කුල තුනේම අය, ඒ කියන්නේ ක්ෂත්‍රිය, වෛශ්‍ය, ශූද්‍ර කෙන හැමෝගෙම උපස්ථාන ලැබෙන්න ඕන. ක්ෂත්‍රියෙක් නම් එයාටත් ක්ෂත්‍රිය, වෛශ්‍ය, ශූද්‍ර කියන අයගෙන් උපස්ථාන ලැබෙන්න ඕන. හ්ම්. ඊට වෛශ්‍යයෙකුට? වෛශ්‍යයෙකුට වෛශ්‍ය සහ ශූද්‍ර කියන දෙකොල්ලන්ගෙන්ම ශූද්‍රයෙක් නම් එයාට උපස්ථාන කරන්න ඕන අනිත් ශූද්‍රයන් විතරයි. ඒ කියන්නේ හරිම තද පිරමිඩාකාර ව්‍යුහයක් වගේ නේද? උඩේ ඉන්නඩට පහරින් හැමෝගෙම සේවය ලැබෙනවා. පහලට යන්නන් එක සීමා වෙනවා. ඔව් ඒක උපතින්වත් තීරණය වෙන දෙයක් විදිහක තමයි බ්‍රාහමණය සැලකුවේ. ඉකෙන් මේ මතය ගැන තමයි ඒසුකාරි බුදුරජාණන් වහන්සේගෙන් අහන්නේ. ඒ වගේ කාලෙක මේ වගේ තදින් මුල් බැහැගෙන තිබුණු අදහසක් ප්‍රශ්න කරන එක ලේසි වෙන්න නේතු ඇති. බුදුහාමුදුරුව කොහොමද මේකට මුහුණ දෙන්නේ? උන්වහන්සේ කෙලින්ම එක බාර ගන්නෙ නැහැ. උන්වහන්සේ අහනවා හොඳයි බ්‍රාහමණයා ඔබ ඔය කියන මතය ලෝකේ ඉන්න හැමෝම කියන්නේ මුළු ලෝකයාම ඒකමතිකව පිළිගන්න දෙයක්ද කියලා. ආ ඒක හොඳ ප්‍රශ්නයක්. ඒසුකාරී මොකද කියන්නේ? ඒසුකාරීට පිළිගන්න වෙනව නැහැ ස්වාමීනි. එහෙම ලෝක සම්මතයක් නැහැ කියලා. මොකද ඒක බ්‍රාහ්මණයන් විසින්ම පනපපු දෙයක් මිසක් හැමෝම පිළිගත්තු දෙයක් නෙමෙයිනේ. එතකොට එතනදී තමයි බුදුරජාණන් වහන්සේ හරි අපූර්ව උපමාවක් ගේන්නේ. උන්වහන්සේ කියනවා මේක හරියට මෙහෙම දෙයක් වගේ හිතන්නකෝ කවුරු හරි දුප්පත් අසරණ මිනිසෙක් ඉන්නවා. එයාට බලෙන් එයාගේ කැමැත්තක් නැතුව එයා කවදාවත් නොකන අකමැති මස් වර්ගයක් කන්න දෙනවා. බලෙන් කවනවා. ඕ බලෙන් කවනවා. එහෙම කවලා අන්තිමට ඒ දුපත් මිනිස්යාගෙන්ම ඒ මස්සුලට සල්ලි තිල්ලනවා. අනේ ඒක හරිම අසාධාරණයිනේ. අන්නේ ඒ වගේ තමයි මේ බ්‍රාහ්මණ මතයක් කියලා උන්වහන්සේ පෙන්වා දෙනා. ඒ කියන්නේ අනුන්ගේ කැමැත්තක් නැතුව ඒක ලෝක සම්මතයක්කුත් නොවි තමන්ගේ මතයක් අනුන් මත බලෙන් පටවනෝ වගේ වැඩක් කියලා. ඒක අයුත පැටවීමක්. ඒක හරිම පැහැදිලි. එතකොට සේවය කිරීම හෝ නොකිරීම තීරණය වෙන්න ඕන කුලය මත නෙවෙයි නා මොන පදනමක් මතද ඒක තීරණය වෙන්න ඕන කියලා බුදුදහම කියන්නේ. බුදුදහමේ මූලධර්මය හරිම සරලයි, ඒ වගේම ගැඹුරුයි. උන්වහන්සේ කියන්නේ සේවය කළ යුතුයද නැද්ද කියන එක තීරණය වෙන්න ඕනේ මේ සේවයේ ප්‍රතිඵලය අනුවයි. ඒ කියන්නේ Tamanට ඒකෙන් යහපතක් වෙනවද අයහපතක් වෙනවද කියන එක මත. ප්‍රතිඵලය මත. ඒ කියන්නේ. ඔව් යම් කෙනෙකුට සේවය කිරීමෙන් තමන්ගේ අකුසල් දියුණු වෙනවනම් තමන්ට මානසිකව පීඩාවක් අයහපතක් අවඩක් සිද්ධ වෙනවනම් එහෙම සේවයක් කරන්න එපා කියලායි කියන්නේ. ආහා. හැබැයි යම් කෙනෙකුට සේවය කිරීමෙන් තමන්ට යහපතක් වෙනවනම් තමන්ගේ කුසල් දහම් දියුණු වෙනවනම් හිතට සුවයක් යහපතක් දියුණුවක් ලැබෙනවනම් අන්න ඒ වගේ සේවයක් කරන්න ඕන කියලායි දේශනා කරන්නේ. ඒ කියන්නේ කුලය, උපත, එහෙම නැත්නම් එයාගේ පෙනුම, එයාගේ ධනය මේ වගේ බාහිර දේවල් නෙවෙයි වැදගත් වෙන්නේ. කිසිසේත්ම නෑ. උපත, කුලය, වර්ණය, රූපය, ධනය මේ කිසිම දෙයක් කෙනෙක් ශ්‍රේෂ්ඨද ලාමකද කියලා මනින මිම්මක් නෙවෙයි. සැබෑ වටිනාකම තියෙන්නේ කෙනෙක් කරන කියන දේවල් වල. ඒ කියන්නේ ක්‍රියාවන් වල. ඒ කියන්නේ ප්‍රාණඝාතයෙන් වැළකීලා ඉන්නවද, සොරකම් කරනවද නැද්ද, බොරු කියනවද, කේලම් කියනවද, අන්න ඒ වගේ දේවල්. හරියටම හරි. පංච දුෂ්චරිතයෙන් වැළකීලා යහපත් කල ක්‍රියාවෙන් ඉන්නවද නැත්නම් අකුසල වල යෙදෙනවද කියන එක මත තමයි කෙනෙක් උතුම් හෝ ලාමක වෙන්නේ. එහෙම නැතුව කුලය මත නෙවෙයි. එතකොට අපි කාටද සේවය කරන්න ඕනේ කියන එක ගැන තවදුරටත් පැහැදිලි කිරීමක් තියෙනවද? ඕ අනිවාර්යෙන්ම. උන්වහන්සේ දේශනා කරනවා අපි ඇසුරු කරන්න, උපස්ථාන කරන්න ඕන අපේ ගුණධර්ම වර්ධනය කරගන්න උදව් වෙන අයටයි කියලා. ගුණධර්ම ඒ කියන්නේ ඒ කියන්නේ යම් කෙනෙක් ඇසුරු කරනකොට එයාට සේවය කරනකොට තමන්ගේ ශ්‍රද්ධාව ඒ කියන්නේ තෙරුවන් කෙරෙහි තියෙන විශ්වාසය සීලය ඒ කියන්නේ යහපත් හැසිරීම පංචශීලයේ වගේ දේවල් රැකීම ශ්‍රුතය ඒ කියන්නේ ධර්මයේ ගැන තියෙන දැනුම ත්‍යාගය ඒ කියන්නේ දන් දීමේ අත්හැරීමේ හැකියාව සහ ප්‍රඥාව ඒ කියන්නේ ලෝකේ යථාර්ථය තේරුම් ගැනීමේ නුවණ මේ ಗುಣධර්ම පහ ඔව් මේ ಗುಣධර්ම ටික වර්ධනය කරගන්න පුරුවන් නම් ඒ වගේ අය ඇසුරු කරන්න ඒ අයට උපස්ථාන කරන්න කියලායි දේශනා කරන්නේ. මොකද ඒ ඇසුරෙන් Tamanට තියහපතක් වෙනවා. Tamanගේ කුසල් දහම් තියුණු වෙනවා. අවබෝධය කරා යන්න පහසු වෙනවා. ඒ කියන්නේ තමන්ගේ දියුණුවට හේතු වෙනවා නම් ඒ පුද්ගලයාගේ කුලය මොකක් වුණත් කමක් නැහැ. සේවය කරන්න වටිනවා. එහෙම දියුණුවක් නැත්නම් එයා මොන කුලේ වුණත් වැඩක් නැහැ. ඒක තමයි. වැදගත් වෙන්නේ ක්‍රියාව සහ එහි ප්‍රතිඵලය මිසක් උපත නෙවෙයි. ඒ ಗುಣධර්ම වර්ධනය වෙන්නේ නැති අකුසලයට බරායගෙන් ඈත් වෙලා ඉන්නේ කියලා උන්වහන්සේ කියන්නේ. හරිව පැහැදිලියි. හරිම විප්ලවීය අදහසක් නේද කාලට? ඇත්තම සමාජයේ මුල් බැහැගෙන තිබුණු සම්ප්‍රදායක් සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත හරවනවා වගේනේ. හරි. ඒ සේවාව ගැන කාරණය ඊළඟට ධනය සම්බන්ධව ඒ සුකාරී ප්‍රශ්න කරනව නේද? ඒකත් කුලපදනමටම සම්බන්ධ කරලා. ඔව්. සේවාව ගැන කතා කරලා ඉවරුනාම ඒසුකාරී ඊළඟට අහන්නේ ධනය ගැන. එයා කියනවා බ්‍රහ්මාණයන් විසින් මේ කියන කුල හතරටම එයාලට අයිති එහෙම නැත්නම් එයාලා නියැලෙන්න ඕන ස්වකීය ධනයක් එහෙම නැත්නම් ජීවනෝපායක් වෘත්තියක් නියම කරලා තියෙනවා කියලා. ආ ඒත් වෙන් කරලා ඒ කොහමද? ඒකේ හැටියට බ්‍රහ්මාණයන්ගේ ධනය වෙන්නේ පිණ්ඩපාතය. ඒ කියන්නේ සිංගායම. ක්ෂත්‍රියන්ගේ ධනය තමයි දුනු හි ආදිය. ඒ කියන්නේ යුද්ධ ශිල්පය, රාජ්‍ය පාලනය. හ්ම්. වෛශ්‍යයන්ට අයිති කෘෂි කර්මය සහ ගව පාලනය. ශුද්‍රයන්ගේ ධනය තමයි දෑකැත්ත සහ කද. ඒ කියන්නේ කුලි වැඩ කිරීම, බඩු ඉසිලීම වගේ දේවල්. ඒ කියන්නේ හැම කුලයකටම નિયમિત රැකියාවක් තියෙනවා. ඒකෙන් පිට යන්න බෑ කියන එකද? ඔව්. ඒ નિયમિત වෘත්තියෙන් පිට ගිහිල්ලා වෙනත් වෘත්තියක නියැලෙන එක තමන්ගේ වංශයට කුලයට කරන ද්‍රෝහිකමක් වැරද්දක් විදිහටයි ඒ බ්‍රාහමණ මතයේ සැලකුණේ. ඉතින් මේ ගැනත් ඒසුකාරී බුදුහාමුදුරන්ගෙන් අහනවා. ඔව් මේ මතය ගැන අහනවා. මේකට බුදුරදුන්ගේ ප්‍රතිචාරය කොහොමද? අර කලින් වගේමද මේකත් සමාජය විසින් හදාගත්තු තවත් රාමුවක් විදිහට දුන්වහන්සේ දකින්නේ? ඔව් උන්වහන්සේගේ ප්‍රවේශය සමානයි. උන්වහන්සේ ආයෙත් අහනවා මේ මතයත් ලෝක සම්මතයක්ද හමුම පිළිගන්නවද කියලා. අර කලින් කිපු දුප්පත් මිනිහට මස් කවපු උපමාවත් ආයෙත් මතක් කරනවා. ඒ කියන්නේ මේකත් ඒ වගේම බලෙන් පටවන මතයක් විතරයි කියලා පෙන්වන්න. හරි. ඊට පස්සේ උන්වහන්සේ දේශනා කරනවා ඇති සැබෑ ධනෙ මොකක්ද කියලා. හරියටම හරි උන්වහන්සේ දේශනා කරනවා ඔය කියන කුලේ අනුව ලැබෙන ජීවනෝපායන් නෙවෙයි සැබෑ උතුම් ධනෙ. සැබෑ උතුම් ධනෙ වෙන්නේ ආරි වූ ලෝකෝත්තර ධර්මය කියලා. ආර්ය ලෝකෝත්තර ධර්මය ඒ කියන්නේ නිර්වාණයට මඟ පෙන්වන උතුම් ධර්මයේද? ඔව්. විමුක්තිය නිවන අවබෝධ කරගන්න තියෙන මාර්ගය අන්න ඒක තමයි උතුම්ම ධනය. ඒ ධර්මයේ හැමෝටම පොදුයි. ඒක කිසිම කුලයකට සීමා වෙන්නේ නැහැ. ඒ කියන්නේ බ්‍රාහ්මණ, ශත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර මේ කාටත් ඒ ධර්මයේ අයිති. අනිවාර්යෙන්ම. උන්වහන්සේ තවදුරටත් පැහැදිලි කරනවා ඔය කුලය කියන නම බ්‍රාහ්මණ, ශත්‍රීය වගේ නම් තියෙන්නේ හුදෙක් උපන් પરම්පරාව අනුර යෙදෙන ලේබල් එකක්, සංඥාවක් විතරයි කියලා. ලේබල් එකක් විතරයි. ඔව්. ඒකට උන්වහන්සේ තවත් උපමාවක් කියනවා. ගින්න ගැන. අපි ගින්නක් දල්වන්න විවිධ දේවල් පාවිච්චි කරනවානේ. දර පාවිච්චි කරනවා, තනකොළ පාවිච්චි කරනවා, ගොම පාවිච්චි කරනවා. ඔව්. ඉතින් දර වලින් දල්වපු ගින්නට අපි කියනවා දර ගින්න කියලා. තනකොළ වලින් දල්වපු ගින්නට තන ගින්න කියලා කියනවා. ඒ වගේ ඒ ඒ ද්‍රව්‍ය අණුව නමක් ලැබුණට ගින්නේ ස්වභාවය, ඒ කියන්නේ දවන ස්වභාවය, එළිය දෙන ස්වභාවය, උණුසුම දෙන ස්වභාවය ඒක එකයි නේද? ඇත්ත. දර මොනව වුණත් ගින්න ගින්නමයි. අන්න ඒ වගේ කෙනෙක් උපදින්නේ මොන પરම්පරාවේද මොන කුලේද කියන ලේබල් එක තිබුණට මිනිස්සෙක් හැටියට යාට තියෙන හැකියාව විශේෂයෙන් අධ්‍යාත්මික දියුණුව ලබන්න තියෙන හැකියාව එක සමානයි කියලායි උන්වහන්සේ පෙන්වා දෙන්නේ. ඒක හරිම ප්‍රබල උපමාවක්. ගින්නේ ස්වභාවය පාවිච්චි කරන දර වර්ගයෙන් වෙනස් වෙන්නේ නෑ වගේ මිනිසියෙකුගේ අධ්‍යාත්මික හැකියාව එයා උපන් කුලයෙන් වෙනස් වෙන්නේ නෑ කියන එක. හරියටම හරි. මේ කාරණය තවදුරටත් අහෝරු කරන උන්වහන්සේ තවත් ප්‍රශ්න අහනවා ඒසුකාරීගෙන්. ඒ මොනවද? උන්වහන්සේ අහනවා හොඳයි බ්‍රාහණය හිතන්නකෝ කෙනෙක් මෛත්‍රී භාවනාව වඩනවා. සත්වයන්ට මෙත් සිත පතුරවනවා. මේ මෛත්‍රිය වඩන්න පුළුවන් බ්‍රාහණ කුලයේ කෙනෙකුට විතරක්ද? නැත්නම් ක්ෂත්‍රිය, වෛශ්‍ය, ශුද්‍ර කියන අයටත් පුළුවන්ද? ඒකට ඉතින් ඒසුකාරීට කියන්න වෙන්නේ හැමෝටම පුළුවන් කියලානේ. ඔව්. ඒකත් පොදු දෙයක්. ඒකට තේසුකාරී කියන හැමෝටම පුළුවන් කියලා. ඊළඟට අර ගින්නගෙන ආයෙත් අහනවා. හිතන්නකෝ ක්ෂත්‍රියෙක්, බ්‍රාහමණෙක්, එහෙම නැත්නම් වෛශ්‍යෙක් වගේ උසස් කෙල සම්මත කුලයක කෙනෙක්, සල්ලි තියෙන කෙනෙක්, හඳුන්දර වගේ හොඳ සුවඳ දර අරගෙන උත්තරාරණීය අධරාරණීය කියන උපකරණ වලින් අතුල්ලලා ගින්නක් දල්වනවා. ඒ වගේම ශූද්‍ර කුලයේ කෙනෙක් එහෙම නැත්නම් චණ්ඩාල කුලයේ කෙනෙක් වගේ පහත් කියලා සම්මත කෙනෙක්. එයා සමහර විට බල්ලොනාපු දර කඩක් එහෙම නැත්නම් ඌරු කොටුවක තිබුණු දර කඩක් වගේ දෙයක් අරන් සාමාන්‍ය විදිහට ගින්නක් දලනවා. ඔව්. දැන් ආය උසස් කුලේ කෙනා උසස් දර වලින් දල්වපු ගින්නට විතරද වර්ණයක්, දැල්ලක්, ආලෝකයක්, එළියක් තේජසක් හැකියාවක් තිරන්නේ. අර පහත් කියන කුලේ කෙනා සාමාන්‍ය දරෙන් දල්වපු ගින්නට ඒ දැල්ල එළිය තේජස නැද්ද? නෑ. ගින්නේ ස්වභාවය එකයිනේ. දරමුකක් වුණත් දල්වපු කෙනා කවුරුණත්. අන්න ඒක තමයි ඒ සුකාරිත් පිළිගන්නේ. එයා කියනවා නෑ ස්වාමිනී ඒ කුලේ කෙනා දල්වපු ගින්නෙත් අර වර්ණය, ආලෝකය, තේජස කියන දේවල් ඒ විදිහටම තියෙනවා. ඒ ගින්නෙනුත් අපිට අවශ්‍ය ප්‍රයෝජන ගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ හරියට ගින්න වගේ විමුක්තිය ලබන්න අවශ්‍ය කරන කුසල් දහම් වඩන්න ප්‍රඥාව දියුණු කරන්න ඕනෑම මිනිසෙකුට පුළුවන්. ඒකට කුලය බාධාවක් නෙවෙයි. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ අවධාරණය. ක්ෂත්‍රිය කෙනෙක් වේවා, බ්‍රාහමණ කෙනෙක් වේවා, වෛශ්‍ය කෙනෙක් වේවා, ශූද්‍ර කෙනෙක් වේවා කවුරු වුණත් පැවිදි වෙලා බුදුන් වදාළ ධර්ම විනය අනුව ජීවත් වෙනවා නම් ඒ කියන්නේ අර පංච දුෂ්චරිතයෙන් වැළකීලා කායික වාචසික සම්වරය ඇතිව යහපත් දේ කෙලමින් සම්‍යක් දෘෂ්ටිය වඩමින් ඉන්නවනම් ඒකට නිවන් අවබෝධය පිණිස පවතින කුසල ධර්මයන් ඒ කියන්නේ සතිපට්ඨානයේ සම්මප්පදාන ඉද්ධිපාද ඉන්ද්‍රිය බල බොජ්ජංග ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන මේ බෝධි පාක්ෂික ධර්මයන් වඩලා විමුක්තිය සාක්ෂාත් කරගන්න පුළුවන් ඒකට කුලය කිසිම අදාළත්වයක් නැහැ. ඒක හරිම පැහැදිලි. මේ තරම් ගැඹුරු තර්කානුකූල දේශනාවක් අහලා ඒ සුකාර්ය බ්‍රාහමණයාට මොකද හිතෙන්නේ? එයාක පිළිගන්නවද? එයා කොච්චර පැහැදෙනවද කියනවනම් දේශනාව අවසානයේදී එයා කියනවා අභික්ඛන්තම් භෝ ගෝතම අභික්ඛන්තම් භෝ ගෝතම කියලා. ඒ කියන්නේ ඊ타මත් ශ්‍රේෂ්ඨයි ගෞතමයන් වහන්සේ ඊ타මත් ශ්‍රේෂ්ඨයි කියලා. ආ. හරියට යටිකුරු කරලා තිබුණු දෙයක් උඩුකුරු කළා වගේ වහලා තිබුණු දෙයක් ඇරලා පෙන්නවා වගේ මංමුලා වෙලා හිටපු කෙනෙකුට පාර පෙන්නවා වගේ අඳුරේ හිටපු කෙනෙකුට පහනක් දැල් වෙලා එළිය දුන්නා වගේ ඔබ වහන්සේ මට ධර්මයේ පැහැදිලි කළා කියලා කියනවා. ඒ තරම්ම පැහැදිලිමක් ඇති වෙනවා. ඔව්. ඊට පස්සේ එයා කියනවා ඒසාහං භවන්තං ගෝතමං සරණං ගච්ඡාමි ධම්මං ච බික්කු සංඝං ච කියලා. ඒ කියන්නේ මම අද පටන් දිවිහිමියෙන් ගෞතම බුදුරජාණන් වහන්සේත් උන්වහන්සේ දේශනා කළ ධර්මියත් ඒ ධර්ම මාර්ගයේ ගමන් කරන ආර්ය මහා සංඝ රත්නියත් සරණ යනවා කියලා. බ්‍රාහ්මණ මතවාදයේ හිටපු කෙනෙක් සම්පූර්ණයෙන්ම බුදුදහම වැළඳ ගන්නවා. ඔව්, උපාසකෙක් බවට පත්වෙනවා. එහෙනම් මේ සම්පූර්ණ සාකච්ඡාවෙන් ඒ සූකාරි සූත්‍රයෙන් අපිට පැහැදිලිවම පේනවා බුදුරජාණන් වහන්සේ කොහොමද ඒ කාලේ සමාජයේ තිබුණ උපත මත පදනම් වෙච්ච දෙඩි කුල ભેදය ඒකට සම්බන්ධ සේවා ක්‍රම, වෘත්තීය බෙදීම් මේ හැමදේම ප්‍රතික්ෂේප කළේ කියලා. ඒවට අභියෝග කළා. ඇත්තෙන්ම උන්වහන්සේ ඒ වෙනුවට ඉස්මතු කළේ සදාචාරාත්මක ජීවිතයක වටිනාකම කෙනෙක් කරන ක්‍රියාවන් වල ප්‍රතිවිපාක ඒ කියන්නේ කර්මය පිළිබඳ මූලධර්මය සහ විශේෂයෙන්ම කුලය වර්ණය පන්තිය මුක්ක් වුණත් ඕනෑම මිනිසෙකුට ධර්මය තුලින් අධ්‍යාත්මික වශයෙන් ඉහළටම යන්න විමුක්තිය ලබන්න තියෙන විශ්වීය හැකියාව ඒක තමයි හරය හැමෝටම මේ දොර ඇරලා තියනවා කියන එක. ඔව්. ඉතින් අවසාන වශයෙන් අපි මෙනෙහි කරලා බලන්න ඕන කාරණයක් ඉතුරු වෙනව නේද? මේ අවුරුදු දහස් ගානකට කලින් දේශනා කරපු දෙයක් වුණත් උපතින් ලැබෙන සීමාවන් ලේබල් ප්‍රතික්ෂේප කරලා හැම මිනිසියෙකුටම Tamanගේ ක්‍රියාවෙන් උසස් වෙන්න අධ්‍යාත්මිකව දියුණු වෙන්න එක වගේ හැකියාවක් තියෙනවා කියන මේ ඉගැන්වීම. අද අපේ සමාජයේ පවතින නොයෙකුත් ව්‍යුහයන් මිනිස්සුන්ව බෙදෙන ක්‍රම අගතීන් ඒ වගේම අපි කෙනෙක්ගේ වටිනාකම මනින මිනුම් දඬු ගැන නැවත හිතන්න ඒවා ප්‍රශ්න කරන්න කොයිතරම්නම් අදාළද කියන එක නේද? ඇත්තම. ඒක තමයි මේ දේශනාවේ තියෙන සදාත්තනික වටිනාකම. ඒ ගැන හිතන එක අපිට බාරයි.